මෙම ධර්මානුශාසනය පවත්වනු ලබන්නේ කනව ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමය වාසී ගෞරවාර්ය නායනී අරියනම ස්වාමීන් වහන්සේ විසිනි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 යේ සමන්නාගතස්ස මහා පුරිසස්ස දේව ගතියෝ භවන්ති අනඤ්ඤා සතිය අකාරං අජ්ජාවසති රාජා හෝති චක්කවන්තේ චාතුරන්තෝ විජිතාමේ ධනපදස්සාවරියම් පන්තෝ දත්ත රතන සමන්නාගතෝ සත්‍යමානි සත්‍ය රතනානි භවන්ති සේයසීලං චක්ක රතනං අත්ථි රතනං අත්ථ රතනං මනි රතනං ඉක්ති රතනං ගාපති රතනං පරිණායක රතනමේව සත්තමං පරෝදාස්සං කෝපනස්ස කුත්තාන්ති සූරා වීරංග රූපා පරසේ නම් තමන්දනෝ සෝයිමං පඨවින් සාගර පරියන්තං අදන්දේන අසත්තේන ධම්මේන සමේන අභිජේ අධ්‍යාවසති සතේ කෝපන අගාරත්මාන කාරියං සම්මජති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවත්තං සම්ලෝ සතමානි කානි විස්සවේ ගත්තිං සමහා පුරිසස්ස මහා පුරිස ලක්ඛනානි වේවි සමන්නාගතස්ස මහා පුරිසස්ස දේව ගතියෝ භවන්ති අනන්නා සතේ යගාරං අද්ධාවතති රාජා හෝති චක්කවන්තේ සතේ කෝපං අගාරත්මා අනගාරියං කම්මජති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවත්තං සම්දෝ ඉද භික්ඛවේ මහා පුරුෂෝ තුම්පතින්තිත කායෝ හෝති යම් තෙදින්කවේ මහා පුරුෂෝ තුම්පතින්තිත පාදෝ හෝති යම් තෙදින්කවේ මහා පුරුෂස්ස මහා පුරුෂ ලක්ෂණං භවති පුනේත පරං වික්කවේ මහා පුරිසස්ස ස්ථාපාද කරේක දක්ඛානි ජාතානි හොන්ති දාස්සාරානි කනේමිකානි සම්බාකාර පරිපෝරානි දුවිභක්ඛන්තරානි ආයත සංයෝති දීගං ගුලී හෝති මුදු සලුන අත්ථ පාදෝති ජාල අත්ථ පාදෝති උස්සංක පාදෝති නිගංගෝති සුතකෝව අනුනන්තෝ භෝහි කාමිතරේ නිදන්නු කානි පරිමසති පරිමඤ්ඤති කෝතෝ හිතවත්ත ගුණී හෝති සුවන්න වන්නෝ පිපංචන සංනිබස්සතෝ සුකුමස්සරිහෝති සුකුමස්සා සංයාරජෝ ජල්ලං පායන උපලින්කති ඒකේක ලෝමෝපේකේ කානි ලෝමානි ලෝමකෝපේ සුජාතානි ගුණ්ඩංග ලෝමෝති ගුණ්ඩංගානි ලෝමානි ජාතානි නීලානි අංජන වන්නානි කුණ්ඩලාවක්ක ජාතානි පදක්ෂිනාවත්ක ජාතානි සල්පසනෝපිසිය කුම්බන්ද කායෝ පිටිතන්තරන්තෝ නිවිංගෝද පරිමන්දරෝ පියාවතක්වස්ස කායෝ තාවතක්වස්ස යාමෝ යාවතක්වස්ස යාමෝ තාවතක්වස්ස කායෝ සමවත්තක්ඛන්‍தோ තිරදර්ග සංඝයෝ පිටිය අනෝ පිටක්කාලේත දන්තෝ පිටිය අවිවර දන්තෝ චිත සුඛ දාතෝ ති පහෝත නිවෝ ති බ්‍රහ්මස්සරෝ ති පරමේක බාමි අභිනිවනක්ඛෝ ති ලෝකකුමෝ ති උන්නාගමකන්ත නිජාතා හෝති යෝදාතා මුදුකූල සම්නිබා පුනත පරම් වික්කරමා පුරිසෝ උන්නීත දීසෝති යම්පි භික්ඛවේ මහාපුරිසෝ උන්නේත භික්ඛෝ තේජම්පි භික්ඛවේ මහාපුරිසස්ස මහාපුරිස ලක්ඛණං භවති මානිකෝ කාමි භික්ඛවේ ගාත්‍යංක මහා පුරුෂස්ස මහා පුරුෂ ලක්ෂණානි භාන්තේ ශ්‍රේය සමන්නාගතස්ස මහා පුරුෂස්ස දේව ගතියෝ භවන්ති අනඤ්ඤා සතිය බාලං අඤ්ඤාවසති රාජා හෝති චක්කවර්ති සතේකෝපනගාරත්මානගාරියං පම්බජති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවත්තං සම්ලෝකේ අතිජාතු ස්කෝදනීය මහෝපාධාරය මහා ස්වාමීන් වහන්සේ දෙනොත් අතිපූජ්‍ය ධර්මදාසාරියෝත්ම මහා ස්වාමීන් වහන්සේ දෙනොත් අවසරේ ශ්‍රද්ධාවන්ත කෙනෙකුනි තුන් ලෝකාර්ථව භාග්‍යවත් අධ්‍යාත්මයේ සරුවක් සම්මා සම්බුද්ධජනන් වහන්සේ ලොව පහළ වීමෙන් භූතයට අවබෝධ කරගන්න යදුණු පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිගන්න එක්කා අගනා විවරණයක් පැහැදිලි කළ හැකි දේශනාවක් ගත්ින්ස මහා පුරුෂ ලක්ෂණ දේශනාවයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ දීතියා වූ මේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ සම්බන්ධ මේ දේශනාව සඳහන් වන්නේ දීඝනිකායේ පාවික වර්ගයේ කිස්කෙනි සූත්‍රයේ වශයෙන්යි. මේ ලක්ෂණ සූත්‍රය දේශනා කරන්න හේතු වුණේ සහත්නවර වාසී බෞද්ධ මහා ජනතාව අතර ඇති වුණු විශේෂ කතාවක් මුල් කරගෙනයි. මේ වේදනාව සම්බන්ධව අපේ සෑහෙන වේලාවක් ගත කරන්න අත්‍යන්තයෙන් කරගනි විශේෂයෙන් ධර්ම ශ්‍රවණයේ ධර්ම දේශනාව නිවන් දොරටුවක් බව පින්වතුන් යනමින් දන්නවා යම් කෙනෙක් අත්ථීතත්ව මනසිකත්ව සම්පංචේතසෝ සමන්නාහරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති අර්ථවත් කොට මේ කර්මයේ මත ඊටාම අවශ්‍යයි කියන බව මනාව තේරුම්ගෙන මනා නුවණින් මෙනෙහි කරමින් දේශනා කරන කර්මයේ දෙකවන අනුභව කරමින් පාණය කරමින් සිතට ඇතුළත් කරගනිමින් දසවන්නම ආගම දහම් පදයකට සමන් දෙනවා නම් මේ දහම් ඇතිවෙන විමුක්තායතන තීර්ථයක් හෙවත් නිවන් දකින කාර්යයක් වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම දේශකයන් වහන්සේ නමකොත් අන්නේ වේතනවේ සමන් දේශනා කරන ධර්මයේ හිත දීක්වාගෙන මනස දිනුවනේ සතර සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්ම වැඩෙන අධිස්ථානයෙන් ධර්ම දේශනා කරනවා නම් ඒ දේශකයන් වහන්සේටත් නිවන් දොරටුවක් විමුක්තාගෙන තීර්ථයක් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එනිසා දැන් අප දෙපක්ෂයේ මේ මොහොතේ සතර මඟ ඵල නිවන් ගැන දෙන නමේ ලෝකුරා සකල ප්‍රාර්ථනා සකල කර දෙන කරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මේ ලක්ෂණ සූත්‍රාංග දේශනාව කාණ්ඩ දහම් පදයක් දෙකෙන් ක්‍රමණය කරමින් අප ප්‍රාර්ථනා කරන අධිගම ඥානයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න හේතු වාසනා වේවා කියන සතුටින් මේ සාකච්ඡාවන් දෙමු ලක්ෂණ සූත්‍රය දේශනා කොට වදාළේ සරත් නුවර දෙව්ඩා මහා විහාරයේදී. ඒ කාලේ සරත් නුවර වාසය කළ අහක් කෝටියක් බෞද්ධයන් එයින් සංකෝටියක්ම ආර්ය ශ්‍රාවක පිරිස දෙකෝටියක් මඟඵල නිවන් නොලැබූ බෞද්ධයන්. මේ බෞද්ධයන්ට නිතරම බණ අසන්ට ලැබෙනවා, බුද්ධ ඥානන් වාසය දකින්ට ලැබෙනවා, ධම්පින්කම් කරන්ට අවස්ථාව ලැබෙනවා මේ මිනිස්යන් අතර සදාවතුන් අතර කතාවක් තන නැගුණා භාග්‍යවතුන් වහන්සේගේ දීපාදයේ පටන් තුලක් සමය දක්වා මුල පටන් අග දක්වා මලෙන් කිරී කිරීගේ පරසතු වෘක්ෂයක් වගේ කර්තිය මේ සතුන් ගත්ත නෙළුම් විලක් මානෙ විලක් වගේ සංතොරණක් වගේ හරියට තරු පිළිවරාගත් සඳ මලක් වගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලනවා මේ විදිහේ මහා පුරුෂ ලක්ෂණ ලැබුණේ කවර කවර පාරමිතා කුසලයකින්ද අපට දැනගන්නට නම් කොතරම් වාසනාවක්ද මේ විදිහේ කතාවක් මහජන අතර පැනනගුණා ධර්ම භාණ්ඩාගාරේ ආනන්ද මහ ස්වාමීන් වහන්සේට මේ කතාව අහන්න ලැබී භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තථාගතයන් වහන්සේ ශ්‍රී ශරීරයේ දෙකක් මහා පුරුෂ ලක්ෂණයන් ගැන දැන ගැනීමට මහජනයා විශාල බලාපොරොත්තුවකින් සිටිනවා අනුකම්පාවෙන් මේ දෙවිස් මහා පුරුෂ ලක්ෂණ ලබන්ට හේතු වූ කාර්මික කුසල ධර්මයන් දේශනා කරන තේක්වා ආශිලා ආරාධනා කළ. මේ ආරාධනාය පරිදි භාග්‍යවතුන් වහන්සේ ලක්ෂණ සූත්‍රාන්ත දේශනාව දේශනා කොට වදාළා. මේ ලක්ෂණ සූත්‍රාන්ත දේශනාවික විස්තර දේශනාවක් ඒ පිළිබඳව අවශ්‍ය ධර්ම කොටහසේ පමණක් මතු කර ගනිමින් අපි මේ මොහොතේ මේ ධර්ම දේශනාව සඳහා වේග කර ගන්නවා. යක්ඛින්තිමාන වික්ඛවේ මහා පුරිසත් මහා පුරුෂ ලක්ෂණානි මහණෙනි මහා පුරුෂෝත්තමයන් වහන්සේට මේ දෙපිටක් මහා පුරුෂ ලක්ෂණ පිළිදා කියනවා. යේ සමන්නාගතද්ද මහා පුරිසත් දේවගත්යෝ භවන්ති අනඤ්ඤා ඒ මහා පුරුෂ ලක්ෂණයෙන් සමන්වාගත උත්මයන් වහන්සේට ගති දෙකයි ලැබෙන්නේ වෙන දෙයක් නොවේ. සතේ අගාරං අධ්‍යාවකසේ සාජා හෝති චක්කවර්ති. ඉදින් ජීවිතේ වාසය කරන අනන්ත චක්කවර්ති රජ වෙනවා. ධම්මිකෝ ධම්ම රාජා ධාරුතෝ ධර්ම රත්නාමික රජ කෙනෙක් බවට වෙනවා. සාපදන්තෝ විචිකාවේ ජනපදත්තාවදයක්පත්ෝ සත්‍ය රත්න සමන්වාගතෝ සත්වණකින් සමන්වාගත වූ මුලමහත් සතවාදී නිස්සාවර භාවයට පැමිණෙවුවා වූ ශාස්ත්‍රීය රාජ්‍යයක් එතුමා පාලනය කරනවා. දහසක සාධක පුත්‍රයන් ඇතුව සත්වණින් එමි. මේ සිටි රජතුමා දෙවියන් සහිත ලෝකයා අතර අතිශයින්ම සම්භාවනීය රජ කෙනෙක් බවට පත් වෙනවා. සතිය කෝපන අගාරත් මානදාරියම් පබ්බජති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවක්කච්ඡන්තෝ ඉතින් මේකෙන් නික්මී සාධනයක ප්‍රවෘජාව ලබනවා නම් දෙලෙත් වෙන විවෘත කලාව සියල්ල සරුවක්මතාඥාණයෙන් අවබෝධ කරගන්න අරහත් සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන් වහන්සේ නමක් වෙනවා කියලා ආශය පහදා දුන්නා. කතුමානිකානි විච්ඡේ මහා දක්ෂිත මහා පුරිසත් මහා පුරිස ලක්ෂණානි මහණෙනි සප්තති රජකම හෝ සරුවක්ම රාජෝත්තමකම හෝ සදාදෙන ඒ දෙකක් මහා පුරුෂ ලක්ෂණ නම් කවරේද? ඉදමිච්චමේ මහා පුරුෂෝ සුත්තචිත්තික සාදෝ හෝති. මහණෙනි මේ ලෝකයේ උපදින මහා පුරුෂෝත්තමයන් ආශ්‍රය සුඛී සුඛිතකෝ ඇති සුත්තමේ වෙනවා. සත්තා පාදකලේ චක්කාන ජාකාන හොන්ති සහස්කාරානි කණේනිකාන කනාවිකාන සම්භාකාර පරිපූර්ණ සීබත්තන්තරානි නන්දසහිත නිම්වරුලු සහිත දහසක් නැමි දහසක් දරිතහිත සරුවාකාර පරිපූර්ණ වූ චක්‍ර යුග්මයක් දක්වන ලක්ෂණයක් ත්‍රිපාදපත්ලෙහි පිහිටනවා ආයත පන්හිවතේ දික් නිලිහයට උත්තමයේ වෙනවා දී ගංගුලියෝතේ දික් හැඳිලයට උත්තමයේ වෙනවා මුදුතරුණ අත්පාදෝ හෝතේ මුරුදු මුල අතුල්කතුල් ඇති උත්තමයේ වෙනවා ජාල හත්පාදෝ හෝතේ ජාල ලක්ෂණ අතුල්කතුල් ඇති උත්තමයේ වෙනවා උස්සංග පාදෝ හෝතේ උසුම් සිට පිළිම් පායතුත් මේ වෙනවා එම් ජංගෝ හෝතේ පොළුම් වාගේ ජංගාරංගේ ජංගායතේ තුමේ බාටපත් වෙනවා චිතකෝව අනෝනමන්තෝ උභෝහි පාණිතලේ ජන්මපාණ පරිමතුති පරිමජ්ජතේ පිටවනක් මොන මේ ත්‍රිහත් යුග්මයන් දෙදන මණ්ඩල පිරිමදින්ගේ සමාරකෙත් මේ වෙනවා සෝකෝහිත වක්කගුණෝ හෝතේ ඔකුවකින් සඳවනු කුරුසවියන් දින ඇති කෙනෙක් වෙනවා සුවන්න වන්නෝ හෝතේ සම්වන් සිරුරක් ඇති උතුමෙක් වෙනවා සුකුමක් ඡවිය හෝතේ අපේ අපිකලෙන් තිනුදු සිහියක් ඇති උතුමෙක් වෙනවා ඒකේක ලෝමෝ හෝති ඒකේකාන ලෝමානි ලෝමකූපේතු ජාතානි ලෝමකූපයක් පාසා එක එක ලෝම ගහකයි දැකින් පිහිටියාව උතුමෙක් බාටපත් වෙනවා උද්දංග ලෝමෝ අපි උද්දංගාන ලෝමාන ජාතාන නීලාන අංජනවන්නාන කුණ්ඩලාවත්තාන කඩප්පිනාවත්ත ජාතානි එතේ කරෝම කූපේක පිළිසියා වූ අඹුන්වන්දු දකුණටක කරකවනා වූ උදුවක් බලාගෙන දීතෙන්නා වූ රෝමකාපය දුක්ඛමයක් වෙනවා සත්පුස්ස දෝමෝතේ සත්තනක පිරුණු මාංශ ධාතයතු කිමෙත් බාලපත් වෙනවා සිය කුබ්බද්ද කායෝ හෝති සිංහ රාජාගේ పూర్ව කායයෙන් පරිපූර්ණ දේහ සම්පත්තියක් ඇති කෙනෙක් වෙනවා චිත්තන්තරංසෝ හෝති සිරුණු ජාලවර ඇති තුමෙක් භාගපත් වෙනවා නිබ්‍රෝධ පරිමණ්ඩලෝ හෝති යාවතක්වත් කායෝ තාවතක්වත් ධාමෝ යාවතක්වත් ධාමෝ තාවතක්වත් කායෝ බඹේ යම් පමණද උස එකමනට පිහිටින්නා වූ නිබ්‍රෝධ පරිමණ්ඩල ලක්ෂණය සමන්වාගත වෙනවා සිහ චිත්තන්තරන්තෝ හෝති නිග්‍රෝධ පරිමණ්ඩලෝ හෝති සිනහනෝ හෝති සිංහ රාජයාගේ යතිමනුවෙන් පරිපූර්ණ කරුණ සංයුගලයක් ඇතුළු මේ වෙනවා සතබ්ද සබ්දී හෝති උඩුවක් බලාපියේදී ශක්තිය සතනාලයක් ඉක්මෙක් බාටපත් වෙනවා සක්කාවේක දන්තෝ හෝති සපලසක් දන්ත ඇතුතුමෙක් බාටපත් වෙනවා සම දන්තෝ හෝති සම මත්තමක කීටි දන්තයන් ඇතුතුමෙක් බාටපත් වෙනවා අභිවර දන්තෝ හෝති සිදුරු නැති දත් ඇතුතුමෙක් බාඩපත් වෙනවා සුසුත්ත ධාතෝ හෝති මනාව පරිසුද්ධ වූ සුදු සුදු පාපින් බබලන දලදා ඇතුතුමෙක් බාඩපත් වෙනවා සමවත්තක් සංඝෝ හෝති සමව වතෝ පිරුණෝ ගීලයක් ඇතුතුමෙක් බාඩපත් වෙනවා අභිනීල නෙත්තෝ හෝති අතිකේ නීල වර්ණයෙන් බබලන නේත්‍රියෝග්මයක් ඇති කෙනෙක් වෙනවා ලෝකතුමෝ හෝති අතිශයම් ප්‍රසන්න නේත්‍රය දුර්ලභයක් බාටපත් වෙනවා පහෝත ජීවෝ හෝතේ දිබුකුල තුනී වූ ජීවාභාගයක තුනෙක් බාලපත් වෙනවා බ්‍රහ්මස්වරෝ හෝතේ බ්‍රහ්ම රාජාගේ ස්වරයට බඳු විශිෂ්ට ස්වර සම්පත්තියක් ඇතුළු තුනෙක් බාලපත් වෙනවා කුණීත තීකෝ හෝතේ දිබුකුලක් නේ අතේ වත වූද කුළු නලාකලයක් දැක්වා වූද පුණ්‍යක දීර්ඝකාලක්ෂණය සමන්වාග දුකිනෙක් වාටපත් වෙනවා. උන්නා බමසන්තර ජාතා හෝ විදුදු ඕදාකා මුදුකෝල සංනිභා අතිසයෙන් සුබ්‍ර වර්ණයෙන් බබලන අතිසයෙන් කිනිදුනා වූ දකුණකට කරකෝනා වූ විදී බුබුලක් වැනි පූර්ණ බ්‍රහ්ම ධාතයක දුකිනෙක් වාටපත් වෙනවා. හිමානි කෝසාන දිත්තේ දක්ෂින් මහා පුරුෂත් මහා පුරුෂ ලක්ෂණානි මහණෙනි මේ මහා පුරුෂෝත්තමයන් වහන්සේට බිහි කරන්නා වූ එදෙකක් මහා පුරුෂ ලක්ෂණ මෙතේ පිළිතුනවා මේ මහා පුරුෂ ලක්ෂණය සමන්වාගත උත්මයන් වහන්සේ ජීව සිටියානම් ධාර්මික චක්‍රවර්ත රජ කෙනෙක් වෙනවා පරිදුණානම් ලෝකුරා සම්මා සම්නිපදයේපත් වෙනවා කියලා මේ දේශනා පිළිබඳව මහා පුරුෂාව ආරම්භ කොට වදාළා මේ මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව දේශනාව දේශනා කරන්ට ප්‍රථමයෙන් උන්වහන්සේ වදාරනවා හිමාගේ කෝපයේ විච්ඡවේ මහා පුරුෂත්ව මහා පුරුෂ ලක්ෂණානි බාහිරාපේක යෝධාරේති මානිය මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බාහිර තාපතවරු කිසිවරු එවැගේම බ්‍රාහ්මණවරු ධාරණය කරගෙන සිටිනවා නෝත කෝපයේ ඥානන්තේ ඉමස්ස සම්මස්ස කකත්තා ඉදන් ලක්ෂණ ප්‍රතිලබතියේදී ඒ බාහිර කිසිවරයෝ බ්‍රාහ්මණයෝ උගතුන් දන්නේ නැහැ මේ මේ කුසල කර්මයේ මේ මේ ලක්ෂණය පිළිතුරනවා කියලා දන්නේ නැහැ කිලුන් වහන්සේ පහදා දුන්නා. අපේ මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේ ඉපන්න පස්වෙනි දවසේ සුද්ධෝදන මහ රජතුමා ලක්ෂණ ශාස්ත්‍රයේ පරිතරට පැමිණි බ්‍රාහ්මණවරුන් 108 දෙනෙක් පදිනිවෙතට වැඩම කරවාගෙන සංග්‍රහ සම්මාන පවත්වලා මේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ පිළිගන්නවා ලක්ෂණ පරීක්ෂා කළ සුදුසු නාමයක් ලබන්නයි කියලා. හේතුඥාක මංගල සම්මත බ්‍රාහ්මණයන් අතුර අට දෙනෙක් ත්‍රිවේදේ පදප්‍රාප්ත වූ අට දෙනෙක් වෙන් කරන මේ අට දෙනා මේ කුමාරයාගේ ලක්ෂණ පරීක්ෂා කළා. එයින් හත් දෙනෙක් ඇඟිලි දෙකක් ඔසවා ප්‍රකාශ කර දෙකියා මේ කුමාරයා දෙවිතක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ කුමාරයෙක් ගලින් ජීවිතයේ සත්‍යක රජ වෙනවා සැරිදුණොත් ලෝකදා බුදු වෙනවා කියලා ප්‍රකාශ කළා. සියල්ලන්ට නවක වූ කොණ්ඩඤ්ඤ මානවතුමා එකම ඇඟිල්ලක් සුවා ප්‍රකාශ කළා මේ උත්තරයා කිසිතේ දිවිගේ රැඳෙන්නේ නැත. මේ උතුමා ඒකාන්තයෙන් ගිහිගෙන නික්මී මාව පරාජය කොට වාසනාසයිත සතරක් වේයම් සෝදාහර සරුවඥාඥාන දෙකක් වෙනවා කියලා ප්‍රකාශ කළා. එතුමා තමයි පසු කාලයක පැවිදිලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ නම් මහා රහත්භාවයට පත් වීම දාලේ. එදා ඒ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේට නම් කබන මේ සුබ මොහොතේදී දෙවියන් ඇත ලෝකයට අර්ථයක් සිද්ධ කරනවා කියන වචනයදී අනුවර්ථ නාමයක් මේ මා බෝධිසත්වෝත්තමයන් වහන්සේට ලැබුවා සිද්ධාර්ථ නිමිති උත්තම නාමය. උන්වහන්සේ දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රාර්ථනා කරගෙන ආව සුද්ධ නාමයක් සිද්ධාර්ථ නිමිති නාමය. වා ප්‍රණිදානේ පුරල කාලේ අපමා බෝධිසත්වයන් වහන්සේ පුරාණ ගෞතම කරුවඥන් වහන්සේගේ නැගිනි කෙනෙක් එක දෙපිටියා රුක්මාරිකාවක්ව එතුමිය දිනක් සිංහ පාතේ වැඩම කරමින් සිටියේ දීපංකර බෝධිසත්ව භික්ෂූන් වහන්සේට අබතෙල් පාත්‍රයක් පූජා කළා. මේ පූජා කළ ප්‍රාර්ථනාවක් කළා ස්වාමීනි මගේ සහෝදර ජේෂ්ඨ භාතෘ සරුවඥන් වහන්සේ ගෝත්‍රයෙන් ගෞතම නම් වෙනවා නාමයෙන් සිද්ධාර්ථ නම් වෙනවා වංශයෙන් කාක්‍ය නම් වෙනවා මේ සිද්ධ කළ අබතෙල් පූජා කුසල බලයෙන් මකානාගතේ පුරුෂාත්භාවයක් ලැබේවා මටත් අනාගතයේ ගෞතම ගෝත්‍රයේ ශාක්‍ය වංශයේ සිද්ධාර්ථ නම් නැතිව ලෝතුරා බුදුනෙට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එදා ඒ දීපංකර බෝධිසත්ව භික්ෂුන් වහන්සේ මේ තථාගතයන්ට කල්පනාපයකට පෙර දීපංකර නම් ඒ සරුවක්ම සම්මා සම්බුද්ධත්වයට පැමිණවදාලා දදාවත පූජා කළ සිද්ධාර්ථ නාමයේ කතු උපමාව දීපංකර පාදුමෝලයේ සුමේද තාපසයන් වහන්සේව ජීවිත පරිත්‍යාගයෙන් අභිනිහාර පවත්වා නියත විවරණක් දී ලබා ගත්තා. එදාපතන් සාරාංශයේ කල්ප ලක්ෂයක් පුරුල්ලෙහි සූවිසි බුද්ධ ශාසනයේද තිරුණක් දී ලබමින් පාරමී ධර්මයන් මත්සත්වා පුරුද්ද දෙන අන්තිමා ස්වභාවයේ සාක්ෂි වශයෙන්දී ගෞතම ගෝත්‍රයේදී සිද්ධාර්ථ නාමය ලබා ලෝතුරා බුදු වෙන්න වාසනාව ලැබුණා. මේ සිද්ධාර්ථ නම ලබාගත් අප මහ බෝසතාණන් වහන්සේ විසුණු අවුරුද්දක් මුළුල්ලේ ජීවිතව වින්දනය කර සතර පෙර නිමිති දැකලා ජරා ව්‍යාධි මුක්ත කියන මේ අරමුණු අනුව භාවනා වඩලා ශ්‍රමණ ජීවිතයක් දැකගෙන පැහැදී උපතින් 29 වෙනි අවුරුද්දේ ඇතලකුන් පසලක බොහෝ දවසේ ශ්‍රාවක කුමාරයන් වහන්සේ උත්සන්න දවසේම මහා අභිෂ්ක්‍රමණය කොට ගතිකාර බ්‍රහ්මරාජා පිළිගන්වා පිළිතුරු කරව උත්තම ප්‍රෝඥාවේ තේදපත් අවුරුදු 6ක් මුළුල්ලේ දුක්තර ක්‍රියා කළ මධ්‍යම ප්‍රතිපදාව සුවාගෙන බොමුලාරා ගැනීමෙන් මාර පරාජයකට ලෝසුරා සම්මා සම්බුදු පදයට පත් වේලා. ඒ අතම තම ගුණ ඇති සාක්ෂින් වූ සමන්ත භද්‍රව සරුවත් රාජෝත්තමයන් වහන්සේට අපේ নমස්කාරය වේවා ඒ භාග්‍යවතුන් වහන්සේලා අපේ ජීවිතේම පූජා වේවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ කරණ පිහිට ආශිර්වාදය නිවන් දක්න ආශිර්වාද තමයි ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහදා වදාළ මේ දෙකක් මහා පුරුෂ ලක්ෂණයන් පිළිබඳව ඊළඟට අපි සෑබලමු යම්පි වික්කවේ තථාගතෝ කුරිමං ජාතිං කුරිමං භවං කුරිමං නිචේතං කුම්බේ මනුස්ස භූතෝ සමානෝ ධම්ම සමාදානෝ අහෝති කුසලේසු ධම්මේසු අවක්කිත සමාදානෝ කාය සුතරිතේ වචී සුතරිතේ මනෝ සුතරිතේ දාන සංධානයේ සීල සමාදානයේ උපෝතක වාසේ මක්ඛයේ කාය බෙත්මයේ කාය සාමාන්‍ය කාය බ්‍රහ්මණ්‍ය කාය කුණේ දෙත්තා බසාවේ කාය අඤ්ඤතරණ කායයේ අධිකුසලයේ සම්මේසු මාන්‍ය තථාගතයන් වහන්සේ අතීත භවවලදී අතීත ජාතිවලදී පාරමී භූමියේදී මනුෂ්‍යා ස්වභාවයේදී දන් දීම, සීල සමාදන් වීම, තේවත් වීම, මෞඛ්‍ය උපස්ථාන කිරීම, ශ්‍රමණ බ්‍රාහ්මනාදීන් උපස්ථාන කිරීම, වැඩිහිටියන් උපස්ථාන කිරීම, එවැගේම කාය සුචරිත, වාචික සුචරිත, මනෝ සුචරිත ආදී වශයෙන් කියන අනුකූල කුසල ධර්මයන් කිරීමෙන් දැඩි සමාදානයෙන් වාසය කළා. සීලකාරී සාමීයතුන් වහන්සේ පාරමී පිළිමේදී කුසල ධර්මයන් යෙදුණා. බෝධිපාක්ෂික ධර්ම, පාරමී ධර්ම කියන අධිකුසල ධර්මයන් පුර නවස්ථාවන්නේදී ඉදිරියට තබෝ පියවර පස්සට නොගෙන ඒ තථාගතයන් වහන්සේ පාරමී ධර්මයන් සම්පූර්ණ කළා. සමහර විට උන්වහන්සේගේ පාරමී ධර්මයන් කුසල ධර්මයන් අතරමං කිරීමට දෙවියන් මායන් ඉදිරිපත් වූ අවස්ථාවල ඒ දෙවියන් මායන් කලවා හරින්නේ ඔවුන් විශ්ණයට පමුණුවමින් සමන් වහන්සේ අදිස්ථාන කරගත් කුසල ධර්මයන් ඉෂ්ට කරන් උන්වහන්සේ සමර්ථ වුණා. කුඩා ප්‍රතිකුලයෙන් දෙවියෙක් ඉපද තමන්ගේ පැතුමසයිද කුඩුව මුහුදට ගිය වෙලාවේ දවස් හතක් මුළුන්නේ නොපානගේ මුහුදේ ජීවිතින් පටන් ගත්ත මේ කුඩා සතා. මේ නම් මේ දක්වා වූ සම්දෝ රජතුමා වහා කමින ඇතෙන්ද පැනලා ස්වාමී නිෂ්ඵල වැඩක් කරන්න මහ මූලිකමක් නේද කියලා. මේ වෙනනම් කියාවි කියා මම නිෂ්ඵල වැඩක් කරන්නේ නැහැ. මම කරන දේ සාන්තිය සාර්ථකව මගේ කටුමට ඇති කූඩුවම ගන්නවා ඇති බලන්තයි කියොත්. ඒ අවස්ථාවේදී සම්දෝ රජතුමා එතුමාගේ ඊර අදිෂ්ඨානය දැකගෙන ඒ අහිංසක ප්‍රතෝන් සදා දුන්නා. මේ විදිහට මිනිසෙක් වෙන මේ ත්‍රිසංගත ආත්මවලදී පවා උන්වහන්සේ තමන් බලාපොරොත්තු වන අදිස්ථානය නොකඩවා සම්පූර්ණ කරන්නට ඉදිරිපත් වුණා. මහා ජනක කුමාරයාව මහ මෝදේ වැටේ පිරුණ අවස්ථාවේදී කතුලස්වක් වූ දවස බව දැනගෙන හඳ මණ්ඩලේ අර කියන කටසෝදාගෙන සිය සමාදන් වුණා. ඒ අවස්ථාවේ මුහුදට අධිග්‍රහිත දේවතාවෙක් වහන්සේ කතා කරමින් සිටියා. ඔබතුමා මේ ගොඩක් හරක් ගොඩක් මෙතන මහා සාගරේ පිනන්නේ කවදා ගොඩින්ටද? මේ අවස්ථාවේදී බෝසතුන් වහන්සේ ප්‍රකාශ කළා. කවදාවත් නිෂ්ඵල නොවන සීනියමක් මා මේ කරන්නේ. මගේ සීනියේ කාන්තිකාර්කකම ගොඩබිමට යනවා යනවාමයි කියලා සඳහන් කළා. ප්‍රතික්‍රියා කවදාකවත් සිද්ධ කරන්න බැරි වැඩක් මේක මෙතම අනුමතකමක් මේක දුර්වලකමක් නේද කියලා සඳහන් කළා. ඒ ආකාරයට තුන් මහාගේ ප්‍රකාශ කළා මගේ තීව්‍රම නිසාද මට දේවතාවෙක් ගන්න ලැබුණා. ඒ නිසා මට ආදී කාන්තෙන් බඩලෙන් ලැබෙනවා ලැබෙනවාමයි. ඒ නිසා ඔබ මේ කියන දුර්වලකමක් මගේ නෑ මගේ අදිස්ථානෙ කියලායි ඔබ බලන්කෝ තව ගණනක් මම රාජ්‍යයක පත්වලා ගම්කින්කම් කරමින් දසනාකාරයෙන් රාජ්‍ය තුන්වැනි බලස්සේ කියලා දේවතාවුන්ට ප්‍රාර්ථනා කළා. ඒ අවස්ථාවේ උන්වහන්සේ සීලාන භාවයෙන් හා මෛත්‍රියාන භාවයෙන් මේ දේවතාවා බෝසතුන් වහන්සේ වඩාගෙන සියෙන් කන්පත් කළා. එදා උන්වහන්සේ රාජ්‍යයක පත්වුණා. දසනාකාරයෙන් රාජ්‍ය කලාතර පසුකාලයේ සියලුම රාජ්‍ය සම්පත් අතහැරලා තවුත් කෙනෙක්ගෙන් පරිදෙව යා අවිඥාපකවගෙන ආයුක්ලවර බ්‍රහ්ම ලෝකෝත්පත්තියට පස්සේ වදාලා මහන්වදේ රත්නේ ඉපදෙන සමා බලාපොරොත්තු වුණා වූ සීල සමාදාන හා ප්‍රතිපatti ගුණය කඩනක පිස්සු කරන්න සමර්ථ වුණේ කුසල් කිරීමේ දැක් අනිස්ථානයේ නිසායි උන්වහන්සේ කපිලංකාර ජාතක අවස්ථාවේදී විශාල සංඛාලාවක් පහක් වෙන තැනට සද්දවසක් නිරෝධ සමාපත්තිය දෙක බැලුවේ. උනාට තේරුම් ගත්තා මේක මාර්ගී පුත්‍රයවනි කෙනෙකුගේ වැඩක් නෙවෙයි තෝනාසේ කිනිසිදිරි තේහිය දේවතාව. කතාවේ කියවන්නේ මේ ඥාන වල නැන්නේ කොහොමමයි නැන්නේ ඇයි නැන්නේ මේ අදගාමී වැඩක් වීමයි. මේ මහා බෝසත්ත්වෝත්තමයන් වහන්සේ පාරමී අදිස්ථාන කළ සත්‍යඥාවක් කළා තර්ජනයකුත් කළා. මාර්ය බුරණේ කෙනෙක් නෙමෙයි 100ක් 1000ක් කණියක් මගේ අර දාණය දෙනවා දෙනවාමයි මේ මිත්‍රාගුරුන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේට අත්‍යන්ත ආරාධනාවක් කළා. කාමං කතා නිලයන් උද්ධපාදෝ අවන්තිනෝ නාමරියං පරිස්සාමි හන්ද පින්දා කටිග්ගහා ස්වාමීන් වහන්සේ කමින කෙනෙකුට දන් නොදීන්න මට පුළුවන් කමක් නැහැ. ස්වාමීන් වහන්සේ ගිනියා කුරුලන් මැද්දෙන් මා පැනගෙන ඉන්නවා. මාගේ ඉත යටිකුරු වෙන්න පුළුවන් පාවුකුරු වෙන්න පුළුවන් ස්වාමීන් ඒ අතර දුර මාවිත අනුකම්පාවෙන් මේ පින්ද පාත දාණය පිළිගන්නා සේක්වා කියලා ආරාධන කරලා ගින්නඟුල වල මැද්දෙන් තැන්. පිටක් පිටක් නැති මේ මහ පොළොව මැද්දේ ගින්නඟුල වල මැද්ද සතු රෝගයක් තරම් විශාල නෙළුම් මලක් උන්වහන්සේගේ කීවර පිළිගත් තැන නැගිලා ආචාර්යමත් එළුම් මල උඩ ගැනීමෙන් මාර්යා නෞත්‍යයට පත් කරමින් උන්වහන්සේ පස්වන ප්‍රීතියෙන් පිළිදෙකින් ඒ කින්ද පාඨයේ අසේ විග්‍රහජානන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්නේ අසල් වාසියෙන් සාධුහන්සේ දෙන්නේ මා ගෝසාකරත් උන්වහන්සේ කින් කැමිනෙවවා සත්පුරුෂයන් බලන්ට කින් කම් කරලා කවදාකවත් විකසක් වන්නේ නැහැ මාදක බලා තම කෙනෙක්ම පින්කම් කරන්ටේ මා මේ ගස් කරගත්ත පිළ සෑම දිනම අනුමෝදන් වෙන්නේ මේ ජීවිත කර්ත්‍යාවෙන් දුන්න දානමය කුසල බලයෙන් දෙවියන්ට ඇද ලෝකයේ අසතෙන් එකල ලන්නකමට ලෝකුරා බුදුබව ලැබේවා කියලා උන්වහන්සේ ප්‍රාර්ථනා කළා. මේ විදිහට මා දීපුත්‍රයන් පවා මල්කේද පමුණුමේ තමා බලාපොරොත්තු වුණු පින්කම් කිරීමේ ස්ථීරකාර අධිෂ්ඨාන ඇතුව ඒ මහා ආගෝධිතත්වෝතුමයන් වහන්සේ පාරමිතා භූමියේ පින්කම් වල යෙදුණා. එක වාරයක් නෙමෙයි, සිය වාරයක් නෙමෙයි, දහස් වාරයක් නෙමෙයි, අසංකේය අප්‍රමේය වාරවලුන් වහන්සේ මේ වගේ ස්ථීරතාව අනුස්ථානයේ තින්කම් යෙදුණා. සත්සම්මත කසත්තා උපචිත්තා උස්සන්නත්තා විකුලත්තා මේ විදිහට ස්ථීරකාර අධිස්ථාන ගුණය නැවත නැවත බොහෝ වාරවල, සිය වාරවල, දහස් වාරවල, අසංඛ්‍ය වාරවල උන්වහන්සේ පැහැදිලි නිසා ආයුතලවර දෙව්ලොව උපන්න දෙවියන් අතර අනිකුත් දෙවියන් වඩා කරුණු 13න් ආසේ මම ඒ ශාක්‍ය භාවයක පැමුණුණා. දිව්‍යමය ආයුෂ වර්ණකප බල ආධිපත්‍යයෙන් දිව්‍යමය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශාවියෙන් උන්වහන්සේ මම ඒ ශාක්‍ය භාවපත් වූ අතර මේ බුදු වෙන ආත්ම භාවයේදී මනුෂ්‍ය ලෝකයට පැමිණ තැන මේ මහා පුරුෂ ලක්ෂණය පහළ වුණා සුප්පතිච්චිත පාදෝ හෝති සුඛීති සිරිකතුල් නැති තේස තමන් පාදම් භූමියන් නිත්‍යපතේ සමන් උද්දරතේ සමන් සම්බාවන්තයේ පාදතලයේ භූමි කුසති භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රි පාදයේ දෙලක්ක් මහා සමාන සමතලයි සමව වහන්සේ ත්‍රි පාදයේ උසෝනා සමව බිම පිහිටවනවා සමව මුළු ත්‍රි පාදයෙන්ම එකවරක බිම ඉස්පර්ශ වෙන හැටි උන්වහන්සේ පිළිපදින තබනවා මේ විදිහට නෙළුම් මලක වර්ණය ගැන වර්ණයෙන් බබලෙන අතිශයින්ම සුදක්ක වූ ඒ උතුම් ශ්‍රීපාද තලය දෙරාකත් මේ සමතලාවට හේතුව ස්ථීර සාර අධිෂ්ඨාන ඉදිරියට ගෝ පියවර පස්සට නොගෙන පාරමී දිශාකල බවට සාධකයක් නෙළුම් වහන්සේ දෙයින් දේශනා කරලා තේන රක්ණේන සමන්නාගතස්ස මහා සමන්නාගතෝ මහා පුරිසෝ සත්‍යකාරං අඥාවස විරාජාවෝ චක්කවත්ති මේ ලක්ෂණය දීඥානං යම් උත්තුමයකට දීදේශිකානං දේවාන්තේ සක්‍රවර්ත රජුනි රාජා සමානෝකින් ලබති අත්තිනේ කුණාලං කුමක්ද ලබන්නේ අනුත්සම්භයෝ හෝති තේනකි මනුෂ්‍ය භූතේන පච්චාත්තිතේන පච්චාමිත්තේන සමාත සතුරු වූ කිසිම මිනිසෙකු විසින් වෙනස් කරන්ට බැරි සංකා කරන්ට බැරි ආනුභාව සම්පත්තියක් ඒ රජතුමාට දීතෙනවා සතේ කෝකන අගාරත් මහනකාරියම් පබ්බජතේ අරහං හෝති සම්මා සම්බුද්ධෝ යෙදෙන්නේ පරිදුනා නම් ඒකාන්තෙන් සර්වඥ සම්මා සම්බුද්ධත්වයට පැමිණෙනවා බුද්ධව සමානෝකින් ලබති අනුත්ථම්යෝ හෝති අබ්බන්තරේහි වා බාහිරේහි වා පස්සත්තිකේහි පස්සාමිත්තේහි කාමේනවා දෝෂේනවා මෝහේනවා සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනවා කියන ඒවා ලෝකස්මේ ඉහතින්ෙත් මේ පරිදුණා නම් ලෝතුරා බුදු වෙනවා බුදු භාවපත් වුණා නම් ලැබෙන ආනිසංස කවරේද අභ්‍යන්තර හෝ බාහිර හෝ පසමිතුරු සතුරු කෙනෙකුගෙන් උපද්දරයක් උන්වහන්සේට වන්නේ නැහැ. රාග දෝෂ මොහකින් අභ්‍යන්තර සතුරුගෙන්වත් ශ්‍රමණ බ්‍රාහ්මණ දිව්‍ය මනුස්ස බ්‍රහ්මාදී බාහිර සතුරුගෙන්වත් උන්වහන්සේ කම්පා නොවන සැලවිය නැති ආනපාන සම්පත්තියක් මේ කාන්තෙන් පිහිටනවා කියලා උන්වහන්සේ වහදා වදාළා. මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ දීර්ඝ කාලයක් ඉස්තිර සාරව ස්ථානයෙන් ඉදිරියට ලැබූ කාලද පියවර පස්සට නොගෙන පාරමී කෙරුව බලය සුඛිත සිරිකතුල් නැති මහා පුරුෂ ලක්ෂණ ලැබුණා ලක්ෂණාව සම්පාවන වෙන උදාර ගුණ සම්භාරයක් උන්වහන්සේට පිහිටියක් මහා මේරු පර්වතයේ මෙන් නොසන්වේ ඇති ජීවිත වාසනාවක් මේ මහෝත්තමයන් වහන්සේට පිහිටියා එනිසා උන්වහන්සේ ලෝතුරා බුදු වුණා මේ විදිහට ජාති ජාතියක් මාතා ස්ථීර සාරදිස්ථානයේ පාරමී කුඩා සුපීති සිගපතුන් නැතුව ලෝතුරා බුදු වූ ඒ කරුවක්ඥන් වහන්සේට සමකල්ලි අපේ නමස්කාර පූජා වේවා ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ පරායන අපට ස්ථීර සාරදිස්ථානයේ නිවන් දකින අතුරු දාන සීල භාවනාදී පාරමී කුසල ධර්මයන් පරිපූර්ණය කරමින් මරුන් පරදවා පතන බෝධියකින් සාන්ත නිවන් සුව ලබන්ට අපට වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමි. දෙවි මහා පුරුෂ ලක්ෂණය එක්නා පාදකලයේ සිතස්ථාන ජාකාල හොන්ති. ශ්‍රී පාද පත්මෙහි සක්ම ලක්ෂණයක් දිහිතා තියෙනවා. යම් කිච්චේ තථාගතෝ කුරුමංජාපෙන් කුරුලම් භවං කුරුමං නිසේතං කුම්මේ මනුස්ස භූතෝ සමානෝ බෞද්ධන සුඛාවහෝ අහෝති ඉන්දේ විත්තාත භය අපනුදිතා ධම්මිකංච රක්ඛාවරණ දුක්ඛේ සංවිධාතා සපරිවාරංච දානං අදාති මහා බෝධිසත්වයන් වහන්සේ අතීත ජාතිවලදී පාරමී පුරන අනන්ත ජාතිවලදී බොහෝ දිනක සපතිනක වැඩහැදුණා බුද්ධයේ උත්‍රාක බය කියන රජසොතර රජසොර සතුරු උපද්‍රව වලින් උන්වහන්සේ මිනිස්යන් සත්‍යයන් වළක්වා ගත්තා ගිනිගල වසවික අවියාවදාමි විපත්තලින් උන්වහන්සේ මහජනයා ආරක්ෂා කරගත්තා. ධාර්මික රක්ෂාවරණ සංවිධානය කළා. තුමනක් නෙමෙයි. ඊළඟ සාහිත්‍යව දම්පින්කම් පැවැත්වුවා. ජීවරයක් පූජා කරනවා නම් සංකර ජීවරයක් නොව දසවිධ දාන වස්තු මේක දෙස්පාස් කරලා තමන් හිත මිතුරන් විශ්වාස කරගෙන ජීවර පූජා කරයි. එවත්ම පින්ද පාප සේනාසන දිලානක් ප්‍රත්‍යාදියම් කිසි පූජාවක් දානයක් පවත්වනවා නම් අනුකුත් දාන වස්තුන් පරිවාර කරගෙන තවත් දෝ බොහෝ හිතවතුන් එක්පාත් කරගෙන ඒ දාන ආදී පින්කම් වල යෙදෙනවා. මේ විදිහට දානය පමණක් නෙමේ සීල සමාදාන උපෝසත උපවාස ආදී අනේක විද කුසල ධර්මයන් පිරිවරයන් අයිකමිෂ්ඨ කරනවා. එවැගේම කද බවට මෙතනත් වරුන් බවට සේනාපති වරුන් බවට තමනහම මාගන්‍යාට තමනෙන්න තියෙන අනේක විද උපද්‍රජන්යෙන් වළක්වා ගන්නවා. වළක්වාගෙන අග්‍රදානයේ සලස්නවා. වලදී හැදෙන සීල සත්වන් සාදර දෙනවා. මේ විදිහට රතවාසීන්ට, ලෝකවාසීන්ට ආරක්ෂා සංවිධාන කළ කුසල බලයෙන්ොත් සපරිවාරව දම් පින්කම් පැවැත්වූ කුසල බලයෙන්ොත් මේ මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේ භවයක් පාදා දෙව්ලොව මහේකාර්ය භාවයට පත් වුණා. මේ අන්තිම ආභාවයේ මනුෂ්‍ය ලෝක උපන්න තැන මේ ශ්‍රී පාදයේ දක්ෂ ලක්ෂණ කීීමේ මහා පුරුෂ ලක්ෂණ ලැබුණා. සත්තා පාදකලයේ දක්නානි ජාතානුන්ති සහස්සාරානි සනේමිකානි සනාවිකානි සම්බාකාර පරිපූර්ණානි සීබක්කන්තරානි ත්‍රිපාද යුග්මයෙහි දහසක් දැවි සහිත නිම්මලව සහිත නද සහිත ਸਰවාකාරයෙන් පරිපූර්ණ වූ චක්‍රවත් රජ කෙනෙකුට පහළ වෙන චක්‍ර ලක්ෂණයන් වහන්සේගේ ත්‍රිපාද කල්පයේදී මේ චක්‍ර ලක්ෂණේ වගකර දෙන ස්වස්තක නන්දරකාදී 108ක් මංගල ලක්ෂණ පිළිබඳව කියනවා. මේ මංගල ලක්ෂණ අතර චක්‍රවර්ත රජතුමාගේ ලාංඡනයක් තියෙනවා. මෙන්න මේ කාරණේ දැකගෙනයි එදා පොණ්ඩඤ්ඤ මානවකතුමා එක ඇඳිල්ලක් කොසවලා එතුමාගේ කාන්තෙන් ලෝකුරා බුදු වෙනවා මායේ කියලා ප්‍රකාශ කරන දෙක හේතුවක්. චක්‍රවර්ති රාජ ලාංඡනයක් රජතුමගේ සටහනක් ශ්‍රීපාදිකේ එයින් සඳහන් කරන්නේ ඒ මහෝත්තමයන් වහන්සේ චක්‍රවර්තිකමත් පාගාගෙන නැළගෙන ලෝතුරා බුදු වෙනවා ආදින මේ තේරුම. මේ විදිහට ප්‍රත්‍යක්ෂයක් මංගල්‍ය ලක්ෂණයන් පිළිවදාගත්ත අතිසයෙන් මනෝඥ වූ මේ චක්‍ර යුග්මය පිළිකන්ත හේතුවනේ අර ලෝකවාදීන්ට රත්නවාදීන්ට අමරේ කලකා දීම සහ සතරවාදව දම්කින් කන්දරක් වීම සාදා සමානෝකී ලබති. ඉතින් චක්‍රවර්ත රජ කෙනෙක් වුණා නම් කුමක්ද ලබන්නේ? මහා පරිවාරය හෝති. මහා සෝන්ති පරිවාරා බ්‍රාහ්මණ කාපතිකා නේගම ඥානපදා ගණක මහාමර්ථා අනිකත්තා දෝවාරිකා පාරිසජ්ජා අමච්ඡා පාරිසජ්ජා රාජානෝ භෝගියා කුමාර. චක්‍රවර්ත රජු නම් විශාල පරිවාර සම්පත්තියක් ලැබෙනවා. බ්‍රාහ්මණ ග්‍රහපතීන්, එවැගේම නේගම ඥානපද වාසීන් ජනක මහා මාත්‍යා අනීතත් දෝවාරික අමාත්‍ය පාරිසද්ද කියන මේ නුයෙක් නම් කොට ඇති විශාල පරිවාර සම්පත්තියක් චක්‍රවත් ප්‍රතිමාත් ලැබෙනවා හතර මහා දීප්තිවලදී බුද්ධ සමානෝකින් ලබති මහා පරිවාරෝ හෝති මහා සෝන්ති පරිවාරා භික්ඛු භික්ඛුණිය උපාසකා උපාසිකායෝ දේවා මනුෂ්‍යා පුදානාගා ගන්ධබ්බ මේ මහා පුරුෂ ලක්ෂණය තුමේ ලෝතුරා බුදුන් වහන්සේ ලැබෙන ආනිසංසයේ මහා පිරිවැද සම්පත්තිය ලැබෙන. වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා දිව්‍ය මනුෂ්‍ය අසුර නාම ගාම් දරුව ආදී මේ අනේක විද පරිස සම්පත්තියක් ඒ භාග්‍යවතුන් වහන්සේ ලැබෙන. අද දවසේ දක්වාම අපේ භාග්‍යවතුන් වහන්සේගේ පිරිවැද සම්පත්තියේ සිටින්නේ මේ මහා කුලස ලක්ෂණ ලක්ෂණාංශ වශයෙන් බව මනාවත හරි වේ. මෙමෙ ජාති ජාතියක් පාසා දෙවියන් සහිත ලෝකයාටම අභයදානය දීමේ එවාගේම ආරක්ෂා සංවිධාන සැලසීමේ සතර රාගව ධම්සිකම් පැවැත්වීමේ පාරමී පුරා චක්‍රවර්තමේ දහිත ලෝක පහළේ ලෝතුරා බුදු වේ වදාළ ඒ සරුවත්න සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ නමස්කාර පූජා වේවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ කරුණ පීඨ ආශිර්වාද අප සමග සමකල්ලිම සැලසේවා අපට නිවන් දක්නා ජාති දක්වාම සීල සතුන්ට අදෝ දීමටත් සතර විහාරව ධම්පින්කම් පවත්වමින් නිවන් මඟ සුව සේවා ගන්නට වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තුන්වෙනි මහා පුරුෂ ලක්ෂණය ආයත පන්නේ ජීවංගුලේ බ්‍රහ්මතු දත්ත කියන කරුණ තුනකින් සඳහන් කරන්න තියෙනවා. යම් දුක්ඛේ තථාගතෝ පුරුමං ජාතේ පුරුමං භවං පුරුමං නිතේතං උබ්බේ මනුස්ස භෝතෝ සමානෝ පානාතිපාතං පහය පානාතිපාතා පතිලේකෝ හෝති නීත දන්දෝ නීත සත්ත්වෝ ලබ්ධේ දයාපන්නෝ සබ්බ ප්‍රාණභූත හිතානුකම්පේ විහාති මා බෝධිසත්වයන් වහන්සේ පාරමී පුරන අවස්ථාවල අනන්ත ජාතවල අසංකේය ජාතවල ප්‍රාණඝාතයෙන් වැළකුණා ප්‍රාණඝාතය ආදීනව දෙවිදෙන ප්‍රාණඝාතයෙන් වැළකීලා ප්‍රාණඝාතයට ගන්න අවි ආවද දඩ මුගුරු සියල්ල මාත්කර ගන්න නීත දන්දෝ නාසයේ ගඳුරම් මත්හැරිය. නියත සත්ව කම්‍යාව ගත්හැරිය. ලංති ප්‍රාණඝාත කිරීම ප්‍රතිසීම ලැජ්ජිත වුණ. දයාපන්න සියලුම සතුන් වෙත භූම කාරුණිකව සම්බ පාන භූත විකාම කම්පේ විහාගේ සියලුම ප්‍රාණීයත භූතයන්ට පිට අනුකම්පාය දුන්වා සේවා දේ කරේ. එක જાතියක් නෙමෙයි જાති 100ක් නෙමෙයි જાති 1000ක් නෙමෙයි අනන්ත අපරිමාණ જાති වලදී මේ මහා බෝධිසත්වයන් වහන්සේ ප්‍රාණ ඝාතයෙන් වැළදී ප්‍රාණාතිපාතා වේදමණී ශික්ෂාපදයේ ජීවිත පරිත්‍යාගයෙන් උන්වහන්සේ ආරක්ෂා කළා අනන්ත જાති වල උන්වහන්සේ මේ ප්‍රාණ ඝාතයෙන් වැළකී සියලු සතුන් සමුදීමේ ආංකල්ප වශයෙන් බුදු වෙන ආත්ම දක්වාම දෙවොලකට වින්දා මනසාභාවයෙන් පැමිණ තැන මේ මහා පුරුෂ ලක්ෂණ තුනක් ලැබුවා. ආත සංයුත හෝතේ දීගම් මුනේත බ්‍රහ්මෝත්‍ය ගත්තෝතේ. බාහුවතුන් වහන්සේගේ ශ්‍රී පාදයේ පිහිටි විලුඹ අනිත් මනුෂ්‍යයන් විලුඹට වඩා දිලින් දිලින් ගතියි. ආත සංයුතයන් කියන ලක්ෂණයයි. ශ්‍රී පාදයේ හතරකට බෙදුවාම හතරෙන් එකක් පමණ දිග විලුඹ පිහිටලා තියෙනවා. අර ලක්තරණය කළ පන්දුවක් වගේ එන්නේ නිදුව කිසිම හේතාවකි හේතුව මහත්ය පහදාලා ප්‍රාණඝාතයෙන් වැළකීමේ කුසලයේ බව. දීගංගුලිය කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිපාදයේ ත්‍රිහත්ය අනික මිනිස්යාගේ ඇඟිලි වලට ලදා ඇඟිලි දිගින් දිගටලා තියෙනවා. දීර්ඝ ඇඟිලි ඇති බව මහා පුරුෂ ලක්ෂණය. මුලින් ලොකුවට අද ධ්‍යානයන්ට අනුක්‍රමයෙන් කිහිල්වත් දිගටලා තියෙනවා මනෝක්ලසමේ ඇදී. එයින් ත්‍රිහත්ය මාපකයේ දෙකනව ඉතිරියන්ගේ හතර හතර සමභාවයෙන් දීලා තියෙනවා. ත්‍රිපාදයෙන් විභාපහ සමභාවයට දීලා තියෙනවා. බ්‍රහ්ම සුගතෝ කියන්නේ බ්‍රහ්ම රාජයාගේ ශරීරයේ ඉරුදු ශරීරයක් භාග්‍යතුන් වහන්සේට දීලා තියෙනවා. ධනෙන්වත්, පදියෙන්වත්, ස්කන්ධයෙන්වත් නැමිමක් නැතුව, ඇදක් නැතුව අතිතයෙන්ම ඉරුදු වූ රූප කයක් මේ භාග්‍යවතුන් වහන්සේට පිළිලා තියෙනවා. මේකට කියනවා බ්‍රහ්මුද්දු ගාත්‍ර ලක්ෂණය කියලා. ඒ දීර්ඝ දිනුම් ඇති බව, දීර්ඝ අංගුල ඇති බව, බ්‍රහ්මයාග ශරීරය ගැන තිරුදු ශරීරය ඇති බව කියන මේ මහා ආපෝෂ ලක්ෂණ තුනම ප්‍රාණ ඝාතයෙන් වැළකු වැළකුණා වූ කුසල බලයෙන් ලැබුණු බව මේ සූත්‍ර දේශනාවේ පහදවා දාලා ඉමං ලක්ෂණේ තමන් ආගතෝ සතියගාරං අජ්ජාවතේ සාජාවෝ විචක්කවත් සාජා සමානෝ කිං ලබති දීඝායුකෝ කෝටි සුරත්තිකෝ දීඝමාගම් පාදේති නකප්පා හේනච අන්තරා ජීවිතා ඕරෝපේක පච්චත්තිකේන පච්චාමිත්තේන මනස භූතේ චක්‍රවර්ත රජ වුණා නම් දීර්ඝ අවසර ඉන්දනය කරන බොහෝ කාලයක් ජීවිතේ රැකෙනවා තමන්ට නියමිත ආවක ජීවමිතුරු අපමිතුරු කිසි මනුස්සයෙකු විසින්වත් ජීවිත හානි කරන්න බැරි සත්‍යයක් ත්‍ක්වර් දරිතනකොට මේ නිසා ලැබෙන බුද්ධව සමානෝකින් ලැබති දීඝායකෝ හොති පිරක්තිකෝ දීඝමායම් පාලේති නැතක් පාතේ නිති අන්තර අන්තරා ජීවිතාවෝ රෝපේකන සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාලේනවා බ්‍රහ්මනාවා සරුවක් නර සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ ලක්ෂණානුසන්තයෙන් දීර්ඝාස ලැබෙනවා දීර්ඝ කාලයක් ජීවත් වෙනවා ඒ තමන් වහන්සේට නිමේ තාවකාලිකව ජීවෙන තුරු ප්‍රමනා බ්‍රාහ්මණ දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්මාදී කිසිම එනකොටින් ජීවිත හානියක් කරන්න තුන්වහන්සේට පුළුවන්කමක් නැහැ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය නැති කරන්ට දෙව්දස්සකම් විදුකුළු කවෙන් ගල් පෙරළුවා නාගාදී යථා යදිනවා දුනුවායන්ති එක් දෙනෙක් මේ ලැබුවා මේක තුන්වත් ඒ තථාගතයන් වහන්සේගේ ජීවිතේ ග්‍රහණයක් කරන්න බැරුව. මේ විදිහට ජීවිත ආවක දෙවෙන සුළු අතරක ජීවිතක් වේදපත් නොකල නැති ශක්ති විශේෂයක් මේ ලක්ෂණ තුනෙන් ලැබී ඇති බව මේ සූත්‍රයෙන් දේශනා කරලා දීර්ඝ කාලයක් ප්‍රාණවන්තයෙන් වැළකී ප්‍රාණඝාතයෙන් වැළකී සීල සතුන් තදේ දුන්න ඒ මහෝත්තමයන් වහන්සේ බුදු වෙන ආකාරයේ මේ මහා පුරුෂ ලක්ෂණ තුනක් ලැබුවා. ඒ ලක්ෂණ අනුසන්ත වශයෙන් දීර්ඝාස වින්දනය කළා. සියක් අවුරුදු ආවසාදි කාලයේ ආධුනික ධර්මතාවක් වශයෙන් ඒ සියක් සියක් අවුරුදු වලින් මම හතර ගුණයක් මේ භාග්‍යවතුන් වහන්සේ ආවස වින්දනය කළා. එයින් හතරක් අවුරුද්දක් කලන කෙටි කාලයක් ඇතුළත සූනිසා සංඛ්‍යාවක් තත්වයන් අමා මහ නිවන් පුරයට පමුණවන්නේ භාග්‍යවතුන් වහන්සේට පුළුවන්. දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රාණඝාතයෙන් වැළකී සිටි සතුන් සබය දුන්නා වූ දීර්ඝ දිලුණු දීර්ඝ අංගුලි සම්මුද්ධ මහා පුරුෂ ලක්ෂණ ඇත්තාවෝ ඒ දත බලධාරයේ සරුවක් සම්මා සම්බුදුජානන් වහන්සේට සමකල්යාපේ නමස්කාර පූජා වේවා ඒ භාග්‍යතුන් වහන්සේට අපේ ජීවිතේම පරිත්‍යාග වේවා අපට නිවන් දක්නාතුරු ප්‍රාණඝාතයෙන් වැළකී සීල සතුන් ලැබේ දෙමි මේ කාන්ත නිවන් මඟ ගමන් කර ගන්නට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. යම් දෙත්වේ තථාගතෝ කුරිමංජාතෙන් කුරිමං භවන්ති කුරිමංිතේ තම් කුම්බේ මනුෂ්‍ය භූතෝ සමානෝ දාසා හෝති අනිතානං ගතිකානං පහපනීයානං භෝජනීයානං සායනීයානං යෝනීයානං පානානං භාග්‍යවතුන් වහන්සේ පුදුම ජාතවල පුදුම භාවවල පුදුම පාකස්ථානවල මනුෂ්‍යාට භාවවලදී ප්‍රමිත වූ සතවත් වූ ආර්ය භෝග්‍ය සායනීය වේයනීය පාන කියන මේ අනේක විද ආහාර පාන වර්ග දාන්නේ. බුදු සාසනවල බික්කු බික්කුණී එවාගේම බුදු පසේ බුදු මහරහත් මන්ට බුදු ළඟ යාලුකාදීන්ට අනේක විද සත්‍යයන්ට මේ ප්‍රමිත ගම්කින් කම්පුණා ඇතේ කරයි. ආදිභෝත්‍ය ආදි වශයෙන් කියන ප්‍රණීත ආරපාණුන් වහන්සේ අනේක ධාතුවල දන් දීලා තියෙනවා. ඒ දන් දුන්නා වූ දාන වස්තු ප්‍රණීත දාන වස්තු උපමා කරන්ට වස්තුවක් මේ ලෝක ධාතයක් නෙමෙයි. ඒ තරම් දීර්ඝ කාලයක් උන්වහන්සේ ප්‍රණීත ලෙස දන් පින්කම් කරත්වා ඒ කුසල බලයෙන් ආලුකලවර දෙවල රෝපන්න මනුෂ්‍යා භාවයේ තනියෙන් මේ සත්පුරුෂකතා මහා පුරුෂ ලක්ෂණ උන්වහන්සේ ප්‍රතිලාභ කළා. සත්තක් උස්සදාවන්තේ උභෝසු අත්ථේ උස්සදාවන්ති උභෝසු පාදකලේ උස්සදාවන්ති උභෝසු අන්තකෝටේසු උස්සදාවන්තේ කන්දේ උස්සදෝ භාග්‍යවතුන් වහන්සේගේ පිටියතු දෙක පිටිපතු දෙක දෙවරහිත ස්කන්ධයේ තියෙන නිස්ථාන හතේ අත්ති නාරු නොපෙනෙන හැටියට මනෝක්ලක මාස ධාතුන් පිරී පවතිනවා මේ මනෝක්ලේශ මාර්ග ධාතයෙන් සිහිය පවත්නා ලක්ෂණයට කියනවා සත්පුරුෂදතා මහාපුරුෂ ලක්ෂණය. මේ මහාපුරුෂ ලක්ෂණය ලබන්න හේතුව දීර්ඝ කාලයක් ප්‍රණීත ලෙස ධම්කින් කන්ත වැඩි. මේ ආනසංස වාසයෙන් රාජාකමානෝකින් ලැබකේ ලාභී හෝති පඤ්ඤානං ගතිකානං පාදනීයානං භෝධනීයානං සාමිනීයානං දේවනීයානං පානං. සත්පුරුෂ රජෝනානං ප්‍රණීත වූ කාර්තිකෝග්‍ය කායනීය ලේයනීය කාණ වර්ග අනන්ත අපරිමාණව ලබති. බුද්ධව සමානෝ කිං ලබති. ලාභී හොති සමීතාන ගතිකාන කාදනීයාන කෝදනීයාන කායනීයාන දේහනීයාන පානාන. භාග්‍යවතුන් වහන්සේට ප්‍රණීත වූ කාර්තිකෝග්‍ය ආදී ආහාර පාන ලබන්නේ මේ මහා පුරුෂ ලක්ෂණය පෙර නිමිත්තක් වුණා. භාග්‍යවතුන් වහන්සේ දුක්තරක් යාත්‍රන කාලවලදී පවා කලෑටයක්, කඩලෑටයක්, මුං ඇටයක්, ආලටයක් කරන සුළු දෙකින් යන අවස්ථාවලදී පවා දෙවි දේවතාවුන් වහන්සේගේ ඒ ආහාර කොටසට ප්‍රණීත අමෘතේ පාප කර. උන්වහන්සේ බුදු වෙන අවස්ථාවේදී සුජාතාව පිළිගන්නෝ සියල පායාසයට දබදාකත්න කළ දෙවි දේවතාවෝ ජීව ලෝකෝලයේ ප්‍රණීත ඕජස එකතු කළ බව සංඝාතේ. ශ්‍රාතේ වළඳන සෑම භක්තියක් පාතාවයි. මේ විදිහට දිව්‍යමය ඕජස් තමා ලබන්ට මේ තින හේතු වාසනාව. සතලපත් අවුරුද්දක් වුණේ ප්‍රණීතලෙතම ඉන්න කාපේ ලබන් දුන්වාතර ලැබුණා. ඇතැම් විට පුණ්‍යාදාසී පිළිගන්නු ලුණුක් නැති කුඩු රොටියක දුන්වාතයට දිව්‍යමය රත්නයක් වාගන්න අවස්ථාව ලැබුණා. මේ අනේක ජාතක සාත්‍රයන්දී බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සිල්වත් ගුණවත් උතුමන්ට නිදීමගේ ආශකාදීන් තිරසංගත සතුන්ට පවා ප්‍රණීතලතුන් වහන්සේ දන් දීම නිසා මේ ලක්ෂණානුසාරය ලැබුවා කියන එක මේ දේශනාවේ සඳහන් වෙන්නේ. අනේක ජාතක සත්‍යාත්මයන්ගේ ප්‍රණීත ලෙස දාන පාරමිතාව කිරීමේ මේ සත්‍ය සුදුතා මහා පුරුෂ ධර්මයේ ලබාගත් ඒ දස බලධාරේ කරුවාද සම්මා සම්බුද්ධජානන් වහන්සේ අපට සරණයි පිහිටයි. උනාට අනුගමනය කරමින් අපට නිවන් දකින්නතුරු ක්‍රමයේ පිළිස දන්තින් සම් පවත්වමින් ඒ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතු වන්දගත ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. යම් කිච්චෝ ඒ තථාගතෝ කුරිමන් යාකින් කුරිමන් බවං කුරිමන් හිතේ තම් කුබ්බේ මනුෂ්‍ය භූතෝ සමානෝ බෞදනං සංඝාකෝ අහෝති දානේන තේයවජ්ජේන අත්ථචර්යාය සමානත්තකාය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පාරමී පුරන අනන්ත ජාතවලදී මහා ජනතාවට සතර සංග්‍රහවත් වූ කියන අනේක ආකාරයේ සංග්‍රහ කළා. දානේන තේයවජ්ජේන අත්ථචර්යාය සමානත්තකාය දානේ සංග්‍රහ කළා. මේ වචනේ සංග්‍රහ කළා අර්ථ චර්යාවෙන් සංග්‍රහ කළා සමානාත්මතාවයෙන් සංග්‍රහ කළා. ඇතම් කෙනෙකුට මේ වචනයේවත් අර්ථකාරියාවක් සමානාත්මතාවක් අවශ්‍ය වන්නේ දානය අවශ්‍ය වෙනවා. ඒ දානයේම අවශ්‍ය සත්‍යයන්ට දානය පරිත්‍යාග කළා. ඇතම් කෙනෙකුට දානය අවශ්‍ය වන්නේ අපේ වචන මාත්‍රයක් විදිහට. එවන්නන්ට අපේ වචනේ මෛත්‍රී පූර්වාංගම කිය වචනේ උන්වහන්සේ පරිත්‍යාග කරලා. මේ වචනේ සංඝා කරලා. ඇතම් කෙනෙකුට දානයේ මාත්‍රිය වචනේවත් අවශ්‍ය වන්නේ වැඩම කිරීම අවශ්‍ය වෙනවා. එවැන්නන් උන්වහන්සේ මෙලව පරලෝ වැඩහැසිරෙන මඟ පහදා දෙමින් අර්ථ කාර්යාවේ හැදේ. ඇතැම් අයට ඒ කිසිවක් අවශ්‍ය නැහැ සමානව ජීවත් වීම අවශ්‍ය වෙනවා. එවැන්නන්ට සමාන ආත්මතාව කියන මේ සංග්‍රහවන් මේ සංග්‍රහ කළා. අනන්ත ජාතිවල උන්වහන්සේ දන් දීමේ ධාමනීය අර්ථ කාර්යාවක් ධාමමය සංග්‍රහවක් වුණා. එවැගේම ප්‍රියවචන කතා කිරීමෙන් තේවාදී කියන අර්ථ කාර්යාවක් මෙලොව කර්මව දිනුව සඳහා වැඩ පිළිීමේ ඒ අර්ථ ශක්තියාවක් ඊළඟට අතුතනක් නැතිතනක් සමාගයේ සමාන ප්‍රවතුන් ඇති කර ගැනීම සමාන ආත්මතාවයයි කියන මේ සතර සංග්‍රහවත් වූ මුදුන් තමයි. ශ්ලෝක ගණන් අතන්ත ගණන් ජාතවලදී රජ බවට, ඉදු බවට, සේනාපති බවට, නැති ඇමති බවට තවත් සත්‍යයන්ට පස්ව සම වාදයකදීම මේ මහා බෝධිසත්වයන් වහන්සේ මේ සතර සංග්‍රහවත් මේ ජනතාවට සංජනනය කළා සිටි මේ විදිහට සතර සංග්‍රහවත්ව සිදු කළ බවට සාධකයක් වශයෙන් ඉමානිගේ මහා පුරුෂ ලක්ෂණාලු පැතිලබේ මුනුතරුණ අත්පාදවතු හෝති ජාලහත් පාදවත උනාසේ දෙව්ලමින් සුතෝමින් නිකුවට සම්නි තනදී මේ මහා පුරුෂ ලක්ෂණ දෙක පහළ වුණා සතර සංග්‍රහවත්වට සාධකයක් වශයෙන් මුරුදු මොලොක් අතුරු කතුල් නැති බව සහ ජාල ලක්ෂණ අතුරු කතුල් නැති බව කියන මහා පුරුෂ ලක්ෂණ දෙන්නයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හත්යාව දීපාදයක් කියන මේ අතුරු කතුල් ඒ මොහොතේ උපන්න කුඩා දරුවෙකු අතුරු කතුල් මේ අතිශයින් මුරුදු මොලොක් ගානේ පිළිලා තියෙනවා. විකල් මන්දයේකින් සත්‍යං කණිත කිපලකින් දෙස්සන් ලද දාසක් වරක්කලෝ කුලුම්ක දක්නේ ඒ භාගතුන් වහන්සේගේ ශ්‍රීහත් යුම්මිය ශ්‍රීපා යුම්මිය අතිතේන මුර්ධව මොලොක්ක පවදේ. ජාව ලක්ෂණතාව කියන්නේ දක්ක ජීවන වගයක විසින් දැල් කවුලා සකස් කරාමක මස්සමද ජනේ කූර පිහිටවන්න වාදේ. භාගතුන් වහන්සේගේ ශ්‍රීහත්යේ ඇඟිලි හතර හතරක් තම මත්තමක පිහිටලා තියෙනවා ත්‍රිපාදයේ ඇඟිලි පහ පහ තම මත්තමක දිගින් පිහිටලා තියෙනවා මේ මනෝක්ලෙත පිළිතුරාව ඇඟිලි ඇති බව කියනවා ජාල ලක්ෂණ අතුල්පතේ ඇති බව කියනවා. මේ ලක්ෂණ දෙක පහළ වුණේ අර දීර්ඝ සංසාරයේදී සතර සංග්‍රහවත්යෙන් ලෝකයාට සංග්‍රහ කළ දවස සාධක වශයෙන් වෙයි. මේ ලක්ෂණානුකම්පිත වශයෙන් සඳහන් කරනවා සුසංගේත පරිජනෝ හෝති සුසංගේතාසවන්තේ වික්ඛු වික්ඛුණිය උපාසකා උපාසකායෝ දේවාමනුසා අසුරානාගා ගන්ධබ්බා භාග්‍යවතුන් වහන්සේගේ පරිවාර සම්පස්සිය මනාව සංග්‍රහ ලබන පිරිසක් බාටපත් වෙනවා මේ ලක්ෂණ දෙක ඇති කරේ. අතුතුන්ව රක්ත වර්ණයෙන් බබලන්නා වූ අතුල් කතුල් ඇති බවක් එවැගේම ජාල ලක්ෂණ අතුල් කතුල් ඇති බවක් මුර්ධුම ලෝක අතුල් කතුල් ඇති බවක් කියන මේ මහා පුරුෂ ලක්ෂණ දෙක නිසා උන්වහන්සේගේ විසු විසුනේ උපාසක උපාසිකා සුවණක් පිරිසම ආමිතයන් ආධර්මයේ සංග්‍රහ ලැබුණා. දිව්‍ය මනුෂ්‍ය ආදී වශයෙන් සිටින සීලම ශ්‍රාවකයෝ බෞද්ධ ශ්‍රාවකයෝ තථාගතයන් වහන්සේගෙන් ධර්මාමිත සංග්‍රහ ලබන අද දවස් දක්වාම බුද්ධ ශාසනයේ පැවිදිුණ සෑම භික්ෂුන් වහන්සේ නමක්ම සදාකයන්ගේ සිව්පතේ ලබන්නේ භාග්‍යවතුන් වහන්සේගේ මේ මහා පුරුෂ ලක්ෂණ හේතුයි. එවැගේම සිවණක් පිරිසමක් දෙවියන් ධර්මයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ මధుර මනෝහර වූ සත්‍ය දේශනාව ලැබෙන්නේ ඒ ධර්ම සංග්‍රහ හිඳිනේ කර මේ විදිහට ධර්මාංශ සංග්‍රහ ලැබීමට ලබන පිරිසක් ඇති බවට සාධකයක් මේ මහා පුරුෂ ලක්ෂණ දෙක. ගත දීර්ඝ කාලයක් මුල්ලේ සතර සංග්‍රහයක් වෙන ලෝකයාට වැඩසැලසු බුදුරණ ආපභාවයේදී මේ ඥාන ලක්ෂණ සහ මුර්ධ මුලක් අතුල්පතුල් ලක්ෂණ මහා පුරුෂ ලක්ෂණ ලාභී වූ දෙවියන්ට දේවතා දෙවියෙක් දැනි වූ ඥාණයට ඥාණයේ දැනි වූ මාව පරාජය කළා වූ දසබලකාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේට තම කල්යාපේ නමස්කාර පූජා වේවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකදාට පසු අපට නිවන් දක්නාතුරු සතර සංග්‍රහවත් ධර්මතලසා ප්‍රාර්ථනීය ගෝධියෙන් කාන්ත නිවන් සුවල් පිණිස වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු උපාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ